එක දිගට ඉන්න කෙනෙක් නැහැ කියලා අවබෝධ වුණොත් මේ ෂණේ විතරයි කියලා අවබෝධ වුණොත් එක එක දිගට පවතින හිතක් නැහැ. හිතනේ මැරෙන්නේ. හිත මැරෙන නිසානේ කය වල්ලන්නේ. හැබැයි එහෙම මැරෙන්න කෙනෙක් හම්බ වෙන්නේ මේ එක්ෂණික සිතක උදේවැය දකින්නාට සම්මුතිය තුළ මරණය හමු නොවේ කිව්වේ ඒකයි. ඒතකොට මේ ෂණේ විතරයි. ෂණ සම්පත්තිය එන්නේ. බුද්ධ ක්ෂණයට අවදි වෙන්නේ. බුද්ධ කියන්නේ මේ සිතුවිලි වල සිතුවිලි වලට එහා ගිය අවදියක් ඇති වෙනවා. තමන්ගේ සිතින් තමන් මිදිලා අවදිමත් ස්වභාවය මේ අවබෝධය තුළ ඇති වෙනවා. මේක මේක තවත් එහාට දැන් ප්‍රතිපදාව පැත්තටයි එන්න ඕනේ. එතන තමයි මේ අපි අර කියන්න ගියේ. ඒ කියන්නේ ඔබතුමාට පොඩ්ඩක් වේගෙන් මේ පැහැදිලි කරේ. ඒ කියන්නේ ගැටලුවන්නේ ඔබ වහන්සේගේ වේගය මට හොඳට ගැළපෙනවා. ගැළපෙනවා. එහෙමනම් ඔබතුමාට ඉස්සල්ලාම පෙන්නන්න ඕනේ මරණය කියන්නේ සිතුවිල්ලක් කියලා වැටහෙනවා. දේශනාවලින් ඇහුවා. ඒක වැටේ. එතකොට දැන් අපි අපි දැන් පුළුවන් තරම් මේ අඩු කරන්න ඕනි නැත්නම් මේ ගොඩාක් පරාසයක් යනකොට අවශ්‍ය තැන අසු වෙන්නේ. එතකොට දිව්‍ය ලෝකය කියන්නේ එතකොට ඒව ගැන ගැටලු නෑ. මේ 31 ලෝක ධාතුව මේ සංකාරයක් කියන එක සිතක සිතකද සංඥා ගොඩක් ඒ දේශනාව මට හොඳටම පැහැදිලි කිව්වා. පැහැදිලි වුණා. හීනේ තුල හිර වෙනවා වගේ අවසාන සිත මෙතන සුසිත යනකොටම ඒ සංඥාව එතනම හිර වෙනවා කියන එක එතකොට ඒක ඒක එතකොට වැටහුණා මේ සිරස මෙතන පුළුල් tire දානවා වගේ ශක්තිය ඇතුලේ ඒක තියෙන තනක් නෑ කියලා. ඔව් ඒ වගේම තරංගයක් අර එක තැනකින් තව තැනකට ගමන් කරනකොට ඒ තරංගයේ කිසිම ධාතුවක් යන්නේ නැහැ. යන්නේ නැහැ. කම්පනයක් විතරයි යන්නේ නැහැ කියන එක. ඔව් ඒකනේ අපි කියන්නේ අර ස්විමින් පූල් එකට එක්කෙනෙක් පැන්නහම නැත්තම් වතුර භාජනයට ගලක් දැම්මහම එතන වතුර යනවා නෙමෙයි. එතන වලලු හැදි හැදි ගිහිල්ලා එතන තියෙන ජලාංශුයි කෙරෝලි තියෙන එකයි වදින්නේ මෙතනින් කවුරුත් යනවා නෙමෙයි කියලා. නෑ. ඒ කියන්නේ මෙතන කවුරු හරි මැරෙනකොට මේ මෙතනින් කවුරුත් යනවා නෙමෙයි. මෙතන මේ සිත අවසන් වෙනවා. අපි කියනවා නේද අර රතු පාට ලයිට් එකකින් මනුස්සාත්මයට සංඥාව පෙන්වනව නේද? සංඥා ස්වභාවය, මනුස්ස සංඥා ස්වභාවය. ඊට පස්සේ ඒක පව් කරනකොට මෙරුම් පාට වෙනවා. ඒක ඇහුවනේ. ඊට පස්සේ තව ටිකක් පව් ඇහුවනේ. ඒ ටික ඔක්කොම ඉතාලම පැහැදිලිව පැහැදිලි. එතකොට පැහැදිලි දැන් මේ සංඥාව අපි අපේ අපේ මේ අපේ කර්ම විපාකය කියන්නේ චේතනා. චේතනාම් බික්කවේ කම්මමදා කියන්නේ චේතනා කියන්නේ සංඥා. සංඥා අபிසංකරණයක් මේක හැම මොහොතෙම සිද්ධ වෙනවා. ක්ෂණයක් ක්ෂණයක් පාසා. එතන අපි අපි හැම මොහොතෙම අපි ඊගා භවය හදනවා. වැටහෙනානේ? එතකොට මෙතන සුගති පරායන වෙන්නේ සංඥා සුකුමුණොත් විතරයි කියලා පෙන්නවා. තුන්සිත පහදවා දාන දෙන හැටි, පින්දාම් කරන හැටි, කටයුතු කරන හැටි, සුගතියට හේතු වෙන හැටි, නියත සුගති පරායන වෙන හැටි සංඥා සුකුමත්වයේ තුල රාගදේශමෝ තුනී වීම තුලයි සිද්ධ වෙන්නේ කියන එක පෙන්නවා. වැටහෙනවනේ? රාගදේශමෝ තුනී වෙනවා කියන්නේ සංඥා සුකුම වෙනවා කියලා පෙන්නවා. ඒක වැටහුණා නේ? ඒ විතරක් නෙමෙයි ඒ සංඥා සුකුම් වෙනවත් එක්කම අපේ කෙලෙස් ටික ටික නැති වෙනවා කියන එකක් දැන් ටික ටික ඔව් ඒක වෙන්නේ සත්‍ය දැක්කොත් බාහිර දෙයක් තිබ්බොත් කෙලෙස් ඇවිස්සෙනවා මේක මේක සම්පූර්ණ බාහිර දෙයක් බාහිර දෙයක් හම්බ වෙන්න බෑ මේ ධර්මයේ තුල අපිට දැන් මේ මොහොතේ අරමුණක් එනවා නම් පොත දකින්න සිත නම් පොත බාහිර තියෙන බාහිර පොතක් කියලා දෙයක් නැහැ අපි අපි හිතන දෙයක් තියෙන්නේ එසේ සාමී එතකොට හිතන තරම් පොතක් නැහැ ඒක සමාය සංඥා මාය විඤ්ඤා මායාව මාරූපමංච විඥානයි. අර දුමාරයක් වගේ අර අර වලල්ලක් වගේ ගිනි වලල්ලක් වගේ එකක්. ඒ සංඛාරයක්. අපි පොත කියලා ගත්තේ શબ્දේකුයි අර වර්ණේකුයි එකතු වෙච්ච එකක්. නාම රූප ගැට ගැහිච්ච එකක් තමයි විඥානය කියන්නේ. ඒක වැටුණා නේ. නාමය කියන්නේ શબ્දය කියලා ගත්තොත් රූපය කියන්නේ අර ඒව ඒව එකතු වෙන එක අපි හදා ගන්නවා. එන දැන් මෙතන මෙතන එන ආලෝකයට එක දැන් එනකොටම අපි පොතක් කියලා ගන්නවා පොතක් කියලා එනකොටම පොතක් බාහිර නැති බවට මේ සත්‍ය ධර්මයේ දකිනකොට එනවා එනවා හිතෙත් එහෙම දෙයක් නැති බව. එතකොට එතන නිමිත්ත පොත කියන නිමිත්ත අනිමිත්ත වෙනවා. ඒ කියන්නේ විඥානේ අනිදස්සන වෙනවා. ඒ කියන්නේ විඥාණයට පතිත වෙන්න හේතු නැති වෙනවා. ඒ කියන්නේ බාහිර වටිනාකම නැති වෙනවා. චන්දරාගේ නැති වෙනවා. චන්දරාගේ ඡය වීගෙන යනවා. ආශ්‍රව කෙලෙ ඡය වීගෙන යනවා. වැටෙනවනේ. උපාදානය වෙන්නේ නැහැ. බාහිර පොතක් කියන එකක් ඇත්ත වෙන්නේ පොත ඇත්ත වුණොත් භවය හැදෙනවා. පොත තියෙනවා, පොත තියෙනවා, දරුවෝ ඉන්නවා, ගෙවල් දොරවල් තියෙනවා, මේ ඔක්කොම තියෙනවා, නාගා නුගග ඔක්කොම තියෙන භවයක් තියෙනවා. භව නිරෝධෝ කියන්නේ පොතක් හම්බ වෙන්නේ නැහැ බාහිරේ. පොත හම්බුනොත් සමුදේ. අන්න දුක්ඛ අන්න සමුදේ සත්‍ය පොතක් හම්බ වෙනවා. හැබැයි පොතක් බාහිර හම්බ වෙන්නේ නැහැ කියන්නේ ඒ ඒක හම් පොත හම්බුනොත් දුක්ඛ සත්‍ය එතරම් තියෙනවා. පොතක් තියෙන තැන ඇලෙනවා, ගැටෙනවා. එතනම උපාදානය තියෙනවා, තණ්හාව තියෙනවා. ආසාව ඇලෙන එක ගැටෙන එක එතරම් තියෙනවා රාග දේශමෝ සිත් හට ගන්න එක. ජාති ජරා මරණ ශෝක පරිදේව සේරම පටිච්චසමුප්පාදේ තියෙන බාහිර දෙයක් තියෙනවා නම් තියෙනවා නම් තමයි. ඒකයි විනේය ලෝකේ අවිද්‍යාව දෝමනස්සාන කායේ කායානුපස්සී විහෙරති කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි ලෝකයක් නැති බව දකින්නයි සතර සතිපට්ඨානය වඩන්නේ කිය. වැටෙනවනේ. පැහැදිලි කොටස් සින්තිත වෙනවා ස්වාමීන් වහන්සේ. ඇත්තටම මම මෙච්චර අවබෝධයක් ලැබෙයි කියලා මම කීනිස්සුවක් හිතුවේ නෑ. එතකොට සමුදේ ඥානං කියන්නේ බාහිර පොතක් තියෙන බව ගන්න එක. එතන බාහිර පොතක් තියෙන බව ගත්තොත් තමයි අධ්‍යත බහිද්දා කියන මෙන්න මේ මේ නොගැලපෙන නැති දෙයක් ඇති කියලා ගැනීමයි කරන්ට් එක උපදින ශක්තිය, විඥාන ශක්තිය. ඒකයි කර්මයට හේතු වෙන චේතනා බික්කවේ කම්මවදා කියලා නැවත උප්පත්තියට තියෙන මේ ලෝකයක් තියෙනවා කියලා ඊතන ඉඳයි. එතකොට සමුදේ ඥානං කියන්නේ මේ බාහිර දෙයක් නැති බව දකින්න එක. එතකොට දුක්ඛේ ඥානං කියන්නේ එතකොට බාහිර දෙයක් තිබ්බොත් තමයි දුක තියෙන්නේ කියලා ඥානං කියන්නේ දකින්න එක. ඒ වගේමයි එන අරමුණේ ඒක දකින්න ඒ අරමුණේ සත්‍ය දකින්න එකයි දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන්නේ. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඒ කියන්නේ නිරෝධය ඥානං කියන්නේ ඒකයි. එහෙමනම් එතකොට නෑ පටිපදා ඥානං කියන්නේ එතනයි එක දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං කියන තැන. එහෙමනම් දුක්ඛ නිරෝධ ඥානං කියන්නේ මේ සත්‍ය දැකලා මිදෙන එකයි. දැකලා අපි මිදිය යුතුයි කියන එකයි. ඒකයි ආර්යකාන්ත සීලය. ඒකයි ආර්යවරු රකින්න සීලය. ඒකයි උපාදානස්කන්ධයෙන් මිදෙන සීලය. ඒකයි ස්කන්ධයේ උදේවැය දකින්න සීලය. ඒ කියන්නේ ස්කන්ධයේ උදේ කියන්නේ මෙතන නිමිත්ත ස්කන්ධය කියන්නේ ඒ අරමුණ ඒ අරමුණ ඇත්ත කර ගැනීමයි ස්කන්ධයේ උදේ දකින්න. කියන්නේ වය දකින්න කියන්නේ ඒ අරමුණේ සත්‍ය දැකලා මිදෙන එකයි. ස්කන්ධයේ උදේ දකින්න කියන්නේ ඒකයි. ඒකයි පිටට එන අරමුණේ සත්‍ය දකින්න කියන්නේ ඒක ප්‍රතිපදාව. දැන් ඔබතුමා කල යුත්තේ ඒයි. එනේන අරමුණ සත්‍ය දැකලා මිදෙන්න ඕන. ඔබතුමා කියපු දේ ඇත්තටම මට වෝහාරිකව ඒක ක්‍රියාවට නැගීම ගැන හොඳ අදහසක් ආවා ස්වාමීන් වහන්සේ. ඒකයි කරන්න ඕනේ ඒකයි ප්‍රතිපදාව පෙන්වන්න ඒ චතුරාර්ය සත්‍ය පෙන්වන්නේ. බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරේ චතුරාර්ය සත්‍ය දුකෙන් මිදෙන්නයි. අතරම දුකෙන් මිදෙනවා බාහිර දෙයක් නැහැ කියලා දකිනකොට. එතකොට අපි අපිට බනින්න කෙනෙක් නැහැ. අපිට රණ්ඩු කරන්න කෙනෙක් නැහැ. අපිට ගහ ගන්න කෙනෙක් හම්බ වෙන්නේ. ඔක්කොම අපේ හිත කියන්නේ. එතකොට අපි හැමතිස්සම දකින්නේ අපේම හිත. එතකොට අපිට බාහිරට යන්නේ නැහැ. ඔක්කොම සංඥා. මෙහි තියෙන සංඥා එළිය නෙමෙයි. එතකොට අපිට එළිය ප්‍රශ්නයක් නැහැ. මහා සාන්ත සෝයක් දැනෙනවා. සංකාර සමතය කියන්නේ ඒකයි. සබ්බ සංකාර සමතෝ. සියලු සිතුවිලි සමතය වෙනවා. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදා සබ්බ සංකාර සමතෝ. සියලු සිතුවිලි සමතය වුණු තැන ඒ සාන්ත ප්‍රණීත සෝයක් දැනෙනවා. එයයි ඒකන් ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදා සබ්බ සංකාර සමතෝ කිය. සබ්බූපති පටිනිස්සග්ගෝ මෙතෙක් උපදි ගොඩවල් අපි ගොඩ ගහගෙන හිටියානම් ඒ සියල්ල අතහැරලා යනවා. සබ්බූපති පටිසග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බානෝ එයයි නිවන් මඟ. ඒ පටි වලින් ගලවලා අපි මේවෙන් ගැලවිලා යන එක ගැන තමයි එතන කියවෙන්නේ නේද ස්වාමීන් වහන්සේ? මේ දාක් අල්ලගත්ත සේරම තමයි සබ්බූපති කියන්නේ. සබ්බ උපදි ගොඩ උපදි ගොඩටයි උපාදාන ගොඩටයි සබ්බූපති පටිනිසග්ගෝ කියන්නේ ලිහිලා යනවා කියන එක. අර මහාන මැසිමේ යටි නූල ඇද්දාම සේරම මැසිස්ම ලියලා යනවා වගේ. සත්‍ය තැනින් අල්ලන්න ඕනේ. ඒකයි බුදුන් වහන්සේ කියන්නේ මහණෙනි මේ දැකීම සුකර නොවේ. අස්ස ලෝමක් සියක් කඩකට පිලෙන්න පැලෙන්න දුනු ආයෙක් විදිහට එයත් විය හැකි මහණෙනි මේ දැකීම නම් සුකර නොවේ කියන්නේ ඒකයි. ඒ මේ මේ දර්ශනේ දකින්න පාසාමෙන්නේ. හ්ම්. එතන නම් පොඩ්ඩක් පයිතර මොකද ඇත්තටම මේක රිවර්ස් ගියර් එක ගලවලා මම මේකට බැස්සේ ඇත්තම ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මට ආජීවිතේ නැතුණත් මම මෙතනින් එහාට යන්නේ නැහැ කියන මේ නිත්‍ය චේතනාව ජීවිතේ ජීවිත කියන කනවරාග සංසාරයක් කොහොම තරම් උපදින්න මැරෙන්නේ නැති. පණුවෙක් වෙලා සකස් වුණොත් පණුවට ස්කන්ධයට දැනෙන්නේ සැපේ කියලා කක්කා අසුචි. දැන් මිනිසෙක් වෙලා ඉපදුනාම අසුචි චිච්චේ. නමුත් ස්කන්ධය තුල පණුවක් වෙලා ඉපදුනොත් පණුවට ඒ සීතල ඒ දැනෙන පහස අසුචි වෙලයි තියෙන්නේ. මෙතන සංඥාවයි සකස් වෙන්නේ. මේ සංඥාව හැම මොහොතෙම මේ අபிසංකරණය කියන්නේ වෙනස් වෙනවා. පවතින්නේ නැහැ. ඒ කියන්නේ අපේ මේ චිත්තේ බලපානවා. ඒකයි මෙතන මේ කුසලස උපසම්පදා කියන්නේ. සතිත්ත පරියෝ දපණං කියන්නේ සිතට එන සෑම සිතුවිල්ලක්ම පාපක සිතුවිල්ලක්. ඒ කියන්නේ රාග දේශ මොහ සිතක්. ඒක ඇලෙනවා එක්ක ගැටෙනවා. ඒක තුල අපේ මේ මේ මෙතන තියෙන අපිට අර අපිට මේ පාපක සිතුවිලි කියන්නේ අපිට මේ පාප ලෝකෙට යන්න ඉඩ තියෙනවා. බර ලෝකෙට. සුකුම වෙන්නේ සංඥා. සංඥා රළු වෙනවා. පිච්චි පිච්චි අර නිරේක නිරේක නිරසතා නිරේ ඉපදුනොත් නිරේක නිරසතාට ගින්දර සැපයි. නමුත් ඒ සතා පිච්චි පිච්චි මැරෙනවා. නමුත් මැරෙන්න කැමති නෑ. ඒත් එතන ඉන්න කැමති. ඇයි? යම් තැනක සකස් වුණොත් එතන මරණ අර අර අර ඇති වෙන නැති වෙන එකේ තියෙනවා කියන එක අල්ලනවා. ඒකයි නැවත උපදින්නේ තැන් තැන් වල. ඒ සංඥාවයි සකස් වෙන්නේ. අත් තිරස තිරස පේනවා වගේ මේක අහුවෙනවා. ඒකයි අපි කියන්නේ ඒරියල් එක කොතනද තියෙන්නේ? යාපනේ තිරස අහුවෙනවා. මෙතන සිරසව් වෙනවා ඇමරිකාවේ සිරසව් වෙනවා මේ මේ හැම තැනම මේ අර තරංගය වගේ ඕනම තැනක සිරස අල්ලන්න පුළුවන් වගේ ඔබතුමා මෙතන මේ අවසාන හුස්ම ගිහිලා බලන්න කොහෙද සකස් වෙන්නේ කියලා. ඔබතුමා මිනිස්සෙට සුදුසු සංඥාව තිබුණොත් හොඳයි නැත්නම් එතන නැහැ. ඒකයි ස්වාමීන් අති භයානකයි. ඒකයි බුදුන් වහන්සේ භවයේ අසුචි චුට්ටක් තිබුණත් ගඳයි මහණෙනි කියලා භවේ පතන්නේ නැහැ. භවේ පතන්නේ නැති එකයි බෞද්ධයෙක් කියන්නේ. භව නිරෝධෝ. අන්න මේ සිතුවිලි මේ සිතුවිලි කියන්නේ එතකොට සබ්බ පාපසකරණ කියන්නේ මේ සිතුවිලි වලට අපි රැවටිලායි විඥාන මායාවට ඒකේ සත්‍ය දැකලා මිදෙන එක සිටි සිතුවිල්ල නෙමෙයි ඒක දැන් ලුණු ලුණු ලුණු ඔබතුමාට ලුණු කෑවොත් දැනෙනවනේ ඒක ඒක සිතුවිල්ලෙන් කියන්න බෑනේ කාටවත් නාම රූප කරලා කාට හරි එන්න ඇවිල්ලා කාලබාන කියලා තමයි කියන්න පුළුවන් එතකොට එයාට දන්නව ලුණු කියන්නේ මේක කියලා ඒක දැනෙන එකක් නේ ඒ දැනෙන එක නාම රූප නෙමෙයි විඥාන මායාව නෙමෙයි ඒක තමයි ඥායස් අධිගමා නිබ්බාන සත්‍ය කිරියය කියන්නේ. ඒ කියන්නේ ඔබතුමා ඔබතුමාගේ සිතින් මිදිලා වෙනස්ම ඒ ඒ සම්මා දිට්ඨිය කියන්නේ ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ ඔබතුමා අවදි වෙනවා. ඒ මොහ ඒ කියන්නේ නාම රූප නැති ඔය අකා ඒ කියන්නේ ඔය අතීත අනාගත එහෙම කාලයක් නැති ඒ කියන්නේ රූපනා නාම රූප නැහැ. නාම රූප නැති මෙන්න මේ අවදි අවදිය තමයි අර හීනෙන් අවදි වෙනවා වගේ නිින්දෙන් නැගිටිනවා වගේ ඔබතුමා සත්‍යයට අවදි වෙනවා. ඔබතුමා ගාව තියෙන ඔබතුමා නොදන්නා වුණාට ওই සිතුවිලි වලට එහා ගිය අවදියක්. ඒ තමයි ඥානෙ. ඒ ඥායස්ස අධිකම. ඒක තමයි සිහිය. සිහියෙන් තමයි පටන් ගන්න. හැම ද සිතක් ඇති වෙලා නැතුණු බව දැනෙන්නේ ඥානෙටයි. ඔබතුමා ඒක අපි යටිත කියලා කියනවා. ඔව් ඒක දැන් ඔබ වහන්සේ දේශනා කරපු ටිකට තමයි මම එතෙන් තමයි මම try කරන්න මේ වෙලාවේ කොහොමද මෙතෙන්ට මම මේ මේ ප්‍රවිෂ්ඨ වෙන්නේ කියලා සහ. ඒ අවධිය ඒ අවධිය කියන එක අති ගැඹුරුයි. හැබැයි උතර සිහියෙන් එන්නේ. ඒ කියන්නේ සිතක් ඇති වෙන බව සිතට සත්‍ය පෙන්වන බව මේක ඔය ඔක්කොම දැනෙන්නේ සිහිය ඥානෙටයි දැනෙන්නේ. එතනට තමයි අපි අපි විවර කරගන්න ඕනි පාත් එක තියෙන්නේ. ඒ කියන්නේ ඒ ඥාණයෙන් හරහා තමයි නිවන් මඟ තියෙන්නේ. ඒ කියන්නේ අවසානයේ සමන්ගේ සිතට තම සිතින් නිදුලා නිදිලා මෙන්න මේ අවධියත් එක්ක කටයුතු කරන්නේ. දැන් අපි අපි කටයුතු කරන ආකාරය තමයි ඒ ඒ ඒ ප්‍රත්‍යක්ෂතාවයේ අනිත්‍යයට එනකොට ඒගොල්ලෝ අපිට කියනවා. කෝල් කළා නැවත කියන ස්වාමීනි ඔබ ඔබ ඒ සහ පවසන දේ ඊටාම නිවැරදි අපිට ප්‍රත්‍යක්ෂ ස්වාමීනි අපිටත් ඒ අත්දැකීම තියෙනවා කියලා එයා කෝල් කළා අපිට කියනවා. එතකොට අපිට තේරෙනවා අපිත් කිව්ව ඒක තමයි එයි පස්සික ඕපනායකෝ එන්න ඇවිත් බලන්න මේක ඔබට ප්‍රත්‍යක්ෂණ විතරක් බාර ගන්න අපි කාටවත් කියන්නේ නැහැ පිළිගන්න කියලා. විශ්වාස කරන්න කාටවත් කියන්නේ නැහැ. ඔබට මේක දැනෙනවා. ඔබ දුකෙන් මිදෙනවා කියලා දැනෙනවා. කිසිදා දුගතියකට වැටෙන්නේ නැති බව දැනෙනවා. ඒකාන්තයි නියත සම්බෝධි පරායන මීට වැඩිය යහපතක් තියනවාද? මේ ලෝකේ ධාතුව තුළ. ඒක මම අනිවාර්යයෙන්ම දන්නවා ස්වාමීන් වහන්සේ. ඒකට මේ මේ තරම් මේ තරම් දෙයක් කවදාවත් කිසිම පුස්තකයකට මේ ආර්ය භූමිය මේ ලෝකෝත්තර සුවේ ලෞකික භූමිය තමයි අර සැප සැප හොය හොය ආයතන පිනපොය යන්නේ. මෙතන එහෙම නෙමෙයි. ඒ ඒව ගැන කිසි වැලෙයක් නැහැ. ඒවට මේ දැන් මෙතනදී ඒ ඒ ආයතන ඒ සිතුවිලි වලින් බලක් නැහැ. මෙතනදී සම්පූර්ණයෙන්ම මේ මේ මෙතන මෙතන ඒ සිත හටගෙන නැති වෙන ඒක දිහා බලන් ඉන්න ස්වභාවයක් තියෙනවා. තමන්ගේම තමන්ගේම සිතුවිලි ඇති වෙලා නැති වෙනවා ඒවට තමන් අයිති නැති වෙනවා හරි ගැඹුරුයි මේතන මේ ඥායස් අධිගමයි කියන තැන. ඒ කියන්නේ මේ අවදිය මේ මොහොතට අවදිය කියන එක. ඒ කියන්නේ මේ අපි මේ මේක එන්නේ සිහිය හරහා. ඒක පෙන්වන්න ඕනේ. ඒක ඒක ඔබ ඔබතුමාට අල්ලගන්න පුළුවන් පොයින්ට් එක ඒක තමයි. ඒ කියන්නේ යටිනූල මෙතන හරියට නිවැරදිව ඇල්ලුවොත් ඔක්කොම ලිහිලා යනවා කිව්වේ ඒකයි. ඒ කියන්නේ මේ සිහියයි මේ නුවණයි යන්නේ මේ කටයුත්ත. ඒ කියන්නේ සිතට එන අරමුණ තමයි අරමුණු තමයි සිත කියන්නේ. සිත කියලා වෙන දෙයක් නැහැ. එන අරමුණනේ. ස්කන්ධය කියන්නේ තරමුණනේ. ඒතකොට මේ මේ සිතට එන මේ හොඳට 100ට මේක මේ මේ තමන්ගේම සිතට 100 පවත්වන්න ඕනේ. සිතක් ඇති වෙලා නැති වෙන හැටි මේ පැත්ත බලනකොට ඒ පොත දකින හිත ඒක ඒක මෙහෙම බාහිර නැති බවත් ඒක සිහි වෙනවා මේ ධර්මයේ දන්න කෙනාට. ඒක සිහි වෙනවා. සිහි වෙනකොටම බාහිර එච්චර කම්පණය වෙන්නේ නැහැ. කෝප්පයක් කැඩිලා ගියත් කෝප්පේ කියලා අපි හදාගත්තේ වනේ තියෙන්නේ. ඔය මැටි ටිකක් විතරයි. අර ඒ වගේ එළියේ එහෙම එළියට යන්නේ නැහැ. හිතේ තමන්ගේම සංඥා බව දකිනවා. ඒ කම්පණය වෙන ස්වභාවය තමන්ගේම සිත බව දකිනවා. අර බාහිරට කම්පණය වෙන අර බාහිරට ඇලිලා තිබුණු අපි අර අපි අර අවිද්‍යාව තුල සාමාන්‍ය පෘථග්ජන භූමිය තුල මේ මගේ කෝප්පේ මේ මේ මේ සල්ලි මේ රත්තරන් කියලා හිටපුවා දිය වීගෙන යන ස්වභාවයක් එනවා. ඒක දැනෙනවා ඥානෙට. ඥානෙට දැනෙනවා දැන් ඉස්සර තරම් කේන්ති යන්නේ දැන් ඉස්සර තරම් මේ මේවට එච්චර ඇලෙන්නේ දැන් මහා සුවයක් දැනෙනවා. ඒවත් එක්කලා එච්චර දැන් තිබ්බත් එකයි නැතත් එකයි කෑවත් එකයි නැතත් එකයි හමුතු සාන්ත මාර සුන්දර ගමනක් හම්බ වෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ ඇත්තටම දැන් ඒ කියන්නේ ඒ කියන්නේ කිසි අදහසක් නැහැ. නිකන් ඔය කියන්නේ රාස්තාවද භෞතිකයේද වෙනත් දේවල්ද කිසිම එහෙම අදහසක් නැහැ. මේ මොහොතේ හොඳට ප්‍රසන්ට් වෙලා වැඩ කරන්න පුළුවන්. ආය අනාගතය ගැන හිත හිත දුක් වෙන්නෙත් නැහැ. අතීතය ගැන හිත හිත පසුතැවෙන්නෙත් නැහැ. ස්වාමීනි. තුමාකාර එනවා ෆ්‍රෙෂ් ගතියක්. අර ප්‍රභාස්තර සිත වගේ දැනෙනවා. එයාගේ මානසික අසහනය කියන එක ඇත්තම නෑ. එන්නෙම නෑ. එන්නෙම නෑ. ඇත්තටම මේ මේ අපි බෞද්ධ කියලා උපැන්න සත්‍යකේ නම තිබ්බට පළක් නෑ. අපි ඇත්තටම සැබෑ මෙතන භව නිරෝධය දැක්කොත් විතරයි බෞද්ධ වෙන්නේ. බාහිර දෙයක් නැති බව දැක්කොත් විතරයි බෞද්ධ වෙන්නේ. වැටහෙනවා. අනිවාර්යෙන් ස්වාමීන් වහන්සේ. ඒකයි අපිට වෙන කරදරයක් නෑ. මේ බුද්ධ කියන්නේ හැම සිත් සිතුවිලි වලින් වැහිලායි තියෙන්නේ සත්‍ය ඒ සිතුවිලි වලින් වැහුණු ඒ සිතුවිලි ටික තේරම මේ සත්‍ය දැකලා සිතුවිලි වල සුද්ධ වෙලා එනකොට ඒකයි සත්තානම් විසුද්ධියයි කියන්නේ. ඒ සුද්ධ කරලා ගත්තාම ඇත්තටම අවදි වෙන්නේ අර බුද්ධ ස්වභාවයේ. එතන ආත්මයක් කෙනෙක් පුජ්‍යලෙක් කියලා නැහැ. මුළු ඔක්කොම එකයි වගේ. හැමදේම ස්වභාදාම වගේ. ඒක නම් නැහැ. දකින්න එක දෙයකවත් නම නම නම් ටික මකනවා වගේ. හිස් බැල්මකින් ලෝකේ සබඳ වැටුණා. නීවරණ ධර්ම ටික ගලවලා අයින් කරලා දාන එක. ඔව්. එතකොට දැන් මේ පැත්ත බලනකොට දැන් ඔක්කොම නම් ටික මැකෙනවනේ. අයි සංකාර සිතුවිලිනේ. ඒවා ශබ්ද විතරයි. ඒ ඔක්ක බලන හැමතැනම බැල්මකින් ලෝකෙ දිහා බලනවා වගේ. උපාදානේ නම් දැන් සෑහනතර පාලනය කරගන්න පුළුවන් තත්ත්වයක ඉන්නවා ස්වාමීන් වහන්සේ. ඒ ඒකන කොහොමවත් බාහිරට යන්නේ නැහැ දැන් කොහොමද? දැන් කොහොමවත් බාහිර මිදෙනවා. කොහොමවත් බෞද්ධ වෙනවා. භව නිරෝධයට යනවා. ඉතින් සිතෙත් දෙයක් නැහැනේ. දැන් තමන්ගේ රූපේ තියෙන කණ්ණාඩියෙන් බලලා දැන් දැන් බාහිර පොතක් කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. එහෙම දෙයක් නැහැ. දැන් තමන්ගේ මුඛේ කණ්ණාඩිය බලලා අපි හිතන දෙයක් නේ තියෙන්නේ. අපි හිත ඇතුලේ රූප නැහැනේ. දැන් පොත කියලා දෙයක් හිත ඇතුලේ නැහැනේ. හිතේ පොත් නැහැනේ. ඒ වගේ තමන්ගේ රූපත් කණ්ණාඩියෙන් බලලානේ දකින්නේ. ඒකත් පොත වගේම තමයි. පොතක් නැහැ කියන්නේ මේ රූපෙත් නැහැ. ඒ අපි අපි ඒක නිකන් රූපං අත්තතෝ සමුනුප්පස්සති අත්ත නීවා රූපං සමුනුප්පස්සති රූපස් මින්වා අත්තානං සමුනුප්පස්සති අර කියන්නේ රූපං අත්තෝ ඒ කියන්නේ රූපය තුල ආත්මයක් තියෙනවද ආත්මය තුල රූපයක් තියෙනවද රූපේම ආත්මය කියලා හිතනවද ආත්මේම රූපය කියලා හිතනවද දෘෂ්ටියක් දෘෂ්ටියක් මායාවක් අපි මේ මේ මේ පණවන්න බෑ කියන එක බෑ මේ ඇත්තටම මේක තනිකර මහා මාරූප මංච විඥානං ඒ කියන්නේ විඥාන මායාවට කොටු වෙලා ඉන්නේ අපි මේ අපි මේ හොඳටම පැහැදිලි සාමි කියනවා කියලා හිතන එකමයි මේ දෘෂ්ටිය ආත්මය කියන්නේ තියෙනවා කියන එක. අත්තානු දිට්ඨින් වූවත් මච්චු රාජා නපසති කිව්වේ ඒකයි. ඒ කියන්නේ තියෙනවා කියලා හිතන එක. ඒ කියන්නේ ආත්ම දිට්ඨිය. ආත්මය කියන්නේ තියෙනවා කියන එක. ලෝකේ තියෙනවා. අරවා තියෙනවා. මේවා තියෙනවා. දැන් වචනයක් කියන්නේ වචනේ කියනකොටම තියෙනවා කියන්න ඕනේ නැහැ කියලා ඉවරයි. පොත කියනකොටම පොත වෙලා ඉවරයි. ඒ චිත්‍ර රූපේම ඇවිල්ලා ඉවරයි. ඔව් දැන් පොත කියන නම එනවනේ. නාමයේ මෙතන තියෙන්නේ. නාමයේ නාමයේ බලගැන් වෙනවා කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. නාමයේ නාමයේ විසින් බල ගන්නවා කියලා. තව එකක් නාම රූපන් නජිරති කියන එක. ඔව් නාම රූපන් සම්බන්ධතාවය. මේවා ගොඩක් තියෙනවා. ඔක සූත්‍රවල තියෙනවා බැලුවොත් එහෙම කාටවත් මේවා බොරු කියන්න බෑ. මේ අපි දේශනා කරන කිසිම දෙයක් කිසිම කෙනෙකුට බොරුයි කියන්න පුළුවන් කමක් එන්නේ නැහැ. ඒක එහෙම වුණොත් අපි පෙන්නන පොත්වලින්ම ඕනනම්. ඔගොල්ලෝ පොත්වලින්නේ බලන්නේ. අපිට මේ පොත් ටිකම කියන්නේ අපි මේ පොත්වලින්ම පෙන්නන්නම් කියලා කියලා දෙනවා එනවා. මොකද මේවා ඔක්කොම පොත් තපරයෙන් සාමන ඇත්තටම සාමනාස මෙච්චර කියන්නේ කෙටි මහා ලොකු වැල් වට අරන් ආ හිටිය මට මෙච්චර කෙටියෙන් මේ ගැන අවබෝධයක් ලබා ගන්න උනේ ඇත්තටම මේ මේ ස්වාමීන් මේ දේශනාවලින් ඇත්තටම නැත්තම් මේක මමත් තව ආත්කල්පයක් මේක බණ මේක මේ වන්දන්නේ වවාගෙන කනවද මොකද්ද කියලා එහෙම එහෙම හිතන්නත් මම කැමතිත් නෑ. නෑ ගොඩක් ගොඩක් පටලෝගෙන ඉන්නේ දන්නේ නෑ. අවිද්‍යාව තුළ ඉන්නේ. ඇත්තටම පොත් ලියාගෙන ලියපු තරමටම පැටලවිලි ගොඩ වෙලා. අහේනවද? ඒක නෑ ඒක නෑ ඇත්ත ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දැන් අභිධර්මයේ කියලා දැන් මේවා තියෙනවා. හැබැයි ඒව ඒව තේරුම් ගන්න කෙනෙක් නෑ. ඒව ප්‍රායෝගිකව දකින්න කෙනෙක් නෑ. ප්‍රායෝගික වැඩසටහනට බහැලා නෑ. ඒකේ ප්‍රත්‍යක්ෂතාවයකට යන්නේ නෑ. මේක ඕපපාතික නෑ විෂය ෆිසික්ස් කෙමිස්ට්‍රි වගේ විෂයක් කරගෙන. ඉගෙන ගන්නවා විතර. ප්‍රායෝගික කායික අත්දැකීමකින් තොරව යම්කිසි විස්තර කිරීමක් කරන එක තමයි කරන්නේ. එතනයි මේ එතනයි මේ අතරමං වෙන්න හේතුව. අනිත් එක මේකේ පුදුමාකාර විග්‍රහයක් මේ අපේ අපෙන් අපේ අතින් සිද්ධ වෙන එක අතර අපිත් මේ ආත්ම දෘෂ්ටියෙන් දකින්නේ අපි ඒකයි ওই නමක්වත් මුකුත් රූපයක්වත් දාන්නෙත් නෑ දාලත් නෑ. ඇත්තටම මේ අපි අපි කියලා මෙතන කෙනෙකුත් නෑ මේ සබාධාමට අපි කියන්නේ. මේ මේ අපි අපිට ඒවා දිගටම එහෙම කරන්න ඕනි කියලා අදහසකුත් නැහැ. මේ ෂනේ විතරයි දක්වන්නේ. තප්පරයක් දෙන්න ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ අර මුල දේශනා ටික අහනකොට මට ඒ වෙලාව සිතිවිල්ල තමයි ඇත්තටම මේ කෙනාට කොහොමද යම් කිසි විදිහක ආරක්ෂාවක් දෙන්න පුළුවන් නම් ඒකත් මට කරන්න පුළුවන් ලොකු දෙයක් කියලා ඒ වගේ සිතිවිල්ලක් ආවා මොකද යම් කිසි අනතුරක් හරි සිද්ධ වුණොත් ඇත්තටම ඒක තව ගොඩක් අයට මේ මාර්ගයේ වැහෙන එක හේතුවක් වෙනවා මොකද මේ රටේ පවතින තත්ත්වයත් එක්ක එහෙම මට යම් කිසි අපිට මහා ඥානයක් තියෙනවා අපිට දැක්මක් තියෙනවා අපි දැක්ක සෝමහාමුදුරන්ට විච්ච දේ. අපි දැක්ක පාන පානදුරේ මේ මම මේ මළුවට යනවා එනවා බෝපත් බෝමුල් මට පෑගෙනවා කියපු ඒ ඒ පිබිදීම ඇති කරපු පානදුරේ ඒ ගුණානන්ද හාමුදුරුව නේද? පානදුරේ අරිය ධම්ම පානදුරේ ඒ හාමුදුරන්ට විච්ච දේ අපි දැක්කා. අකාලේ මිය යනවා. ඒ වගේම තමයි අපි දැක්කා ඒ සෝම හාමුදුරන්ට විච්ච දේ අකාලේ සමුගන්නවා. මේකට හේතු තියෙනවා. මේක විශාල දෘෂ්ටි කාන්තාරයක්. ඒක නිසා තමයි මේ විදිහට කටයුතු කරන්න හේතුව සුදුසු නෑ. ඒක නිසාම තමයි දුරදක්නා නුවණකින් මේකේ යම් කිසි කෙනෙකුට පිහිටක් ලබන නම් මේ ශරීර ධාතුව යම් කිසි විදියකට හානියක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා මේ දෙක මේ දේ ඒක අනිවාර්යෙන් සිද්ධ වෙනවා. නමුත් යම් කිසි පොඩි කාලයක් හරි පවතින කටයුතු කළ යුතු ආකාරයක් අපි නුවණින් දැක්කා. ඒ විදිහට මේ කටයුතු කරන්න. අනිත් එක අපි බලාපොරොත්තු වෙන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ අපි නිහඬ වෙන්න. අපි බලාපොරොත්තු වෙන්නේ අනිත්‍ය අනිත්‍යය මේ මේ මේක දැන් ඇහෙනවනේ. ඇහෙනකොට ඒ අය ඒ දැන් මේ මේක ප්‍රත්‍යක්ෂතාවයට පත්තුණු කෙනෙක් එලි කරන්නම ඕනනේ. නැත්තම් මේක එලි වෙන්නෙම නැහැ. ඒක නිසා දැන් දැන් ආ ස්විච් එක දාලා තියෙනවා. දැන් ලයිට් එක පත්තු වෙනවා. දැන් අනිත්‍යයට පුළුවන් මේක හදාගන්න. මේක හදාගත්තොත් අපිට දන්නවා ලයිට් එළිය ඔක්කොම හැමතැනම පත්තු කරයි. එතකොට එච්චර ගැටලුවක් නැහැ. ඒක වෙන්නයි ඕනේ. ඊට පස්සේ අපි නියම. සාමනාග තප්පරය දෙන එක එක කාන්තාවක් කතා කරපු වෙලාවේ ඒ කෙනා ස්වාමීන් වහන්සේට ධර්ම දේශනාවකට කතා කරා. ඇත්තට මම ඒ වෙලාවේ ගොඩක් මම ඇත්තට මට එතන බීතිකාවක් ඇති වුණා. මේ ස්වාමීන් වහන්සේ තීරණයක් ගනී මෙතෙන්ට යයි කියලා. මොකද ඇත්තට මම චේතනා කරේ ඒ වෙලාවේ ඔබ වහන්සේ යන්න එපා එතෙන්ට යන්න. මේ මොහොතේම අපි ඒක ගැන ඉවරයි. නමුත් එතුමියගේ මනසට ඒක අපි ප්‍රතික්ෂේප කිරීමක් කරනවා කියන්නේ අපි ඇත්තටම තව කෙනෙක්ගේ බලාපොරොත්තු තුන් කරන්න අපිට අදහසක් නැහැ. අපි ඒක බොහොම යාටම හිතා ගන්න කාලයට ඉඩ දීලායි අපි අපිට කල් දෙන්න කියලා. අපි අපිට කල් දෙන්න. දැන් හැමෝටම අපි දැන් ඔබතුමාට කතා දැන් අත අපිට කතා කරපු කිසි කෙනෙක්ට අපි කතා නොකර ඉඳලා නැහැ. ඇයි අපි දකිනවා මහා කරුණාවක්. මේක හැමෝටම අහන්න ලැබෙන්නේ අර බාහ්‍ය තාපසතුමා බුදුන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට අනේ ස්වාමීනි මට එක එක එක පොඩ්ඩක් මට මේ මේ එක එක එක එක එක වචනයක් කියන්නේ ඒකනේ බුදුන් වහන්සේට ඇවිටිලි කරනවා වැඳ වැඳ ඇවිටිලි කරනවා. ඒතකොට බුදුන් වහන්සේ පිණ්ඩපාත වඩින මොහොතේ දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං බාහ්‍ය කියලා යනවා. ඒකම වචන. ඇත්තටම මේ මේ මේ දහම තව මං හිතන්නේ තව ගොඩක් අයට ගියොත් ගොඩක් හොඳයි කියන එක තමයි මගේ තාකල්පය මම ඒක ඔබතුමාලගේ අතේ තියෙන. ඒක අපිට කතා කරන අපි හැමෝටම කියනවා මේක ඔබගේ යුතුයකම මේ අපේ යුතුයකම අපි කරනවා ඔබගේ යුතුයකම කිරීම ඔබගේ වගකීමක් කියලා. අපේ අපේ අපි ශරීර කුඩු අතහැරලා ඒක දෙයක් කරනවා නා. ඇයි ඔබට බැරි කියලා අපි මේ ආර්ය භූමියේ කෙනෙක් පුජ්‍යලයක් නැහැ. ආර්යවරු දෙන්නෙක් නැහැ. ආර්ය කියන්නේ සබාදාම. මෙතන ආත්මයක් නැහැ. සත්පුජ්‍යල කතාවක් නැහැ. එතකොට මේක ඔබතුමා දේශනා කරත් මේක අවබෝධ කරගෙන ඒ මමයි. ඔබයි මායි කියන්නේ දෙන්නේ නෙමෙයි. මේ ගහමයි මම කියන්නේ ඒකයි. මේ පොළොවමයි මම කියන්නේ ඒකයි. අපි කියන්නේ අපි කිව්වේ අපි කියන්නේ සබාදාම කියලා. එහෙමනම් මේ මට අපිට බණින අයත් අපිමයි. එයයි නියෝජන කරන අපමයි. මේ ප්‍රති මේ මේක ඇවිල්ලා ප්‍රක්ෂාවේ කියන්නේ මේක ඇවිල්ලා ප්‍රතිබිම්බයක්. මේක සබහා දහම සබහා දහමමයි මේ මේ වෙන එකක් නෙමෙයි ඔබමයි මා කියන්නේ හේතුව ඒකයි ඔව් ස්වාමීනාන්ද අද හවස මම මේ එක්තරා නාලිකාවක වෛද්‍යවරයෙක් කතා කරන දේශනාවක් ඇහුවා. ඒ දේශනාවෙත් අමු අම්මෝටම තිබුණේ ඔබතුමා විසින් මේ දේශනා කරන ධර්මය. තව ස්වාමීනාන්ද කෙනෙක්ගේ දේශනාවක් මම ඇහුවා. ඒකේ දේශනාව පිළිදාල් තියුණා මේ දේශකයා නම් සතුයි මේ අදහස් කිසිම නාලිකාවක් සතු නැහැ කියලා. ඇත්තට මේ ධර්ම දැන් තනින් තනින් ඇහෙනවා. ඇත්තට ඒ ගැන හරි සන්තෝෂයි. ඇත්තට අප්‍රමාණ ප්‍රීතියක් තියෙන එකේ. මොකද මම මේකෙන් ලබාගත දේ ඇත්තට මමයි දන්නේ. මේ මෙච්චර කල් හිටියේ කොහෙද කියන එකත් මමයි දන්නේ. ඉතින් ආරක්ෂාව කියන එක හුඟක් වැදගත් කියන එක. මොකද ඒක ඔබතුමාගේ ආරක්ෂාව නෙමෙයි. ඇත්තටම මේක මේ මාර්ගයේ ප්‍රවිෂ්ඨ වෙන්න ඉන්න ඉන්න කට්ටියගේ මේ සතර කතරේ රෝධ ගන්න අපි අපි අපි දාලා තියෙනවා. අපි ඇත්තටම මේ සමාජය අවදි කරන්නම කාලයේ වැලිතලාවට සැඟව ගිය ඒ පරම සත්‍ය අපි එලි කරමු කියලා. ඒ වගේම අපි දාලා තියෙනවා රහතන් වහන්සේලාගේ යුගයක් නැවතත් වෙනවා කියලා. මේක අහන එකපාරට දකින කෙනෙකුට නමුත් අපිට මේ සමාජය අවදි කරන්න ඕනේ. ආර්ය භූමියට පරිසරය සෑදීමයි මේ කරන්නේ කියලා අපිම පේජස් වල හිටන් දාගෙන ගියා. මේ ආර්ය හෙට ආර්යයන් වහන්සේ නමකට සුදුසු පරිසරයක් තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ආර්යයන් වහන්සේලා බිහි වෙන්නේ. එහෙනම් මේ මේ ධර්මාදීපේ නැවත පිබිදෙනවා. ඇත්තටම කියනවා නම් අද මේ රට විවිධාකාර වේසන ගොඩකට මැදලා තියෙන්නේ බෞද්ධයා අසරණ වීම නිසායි. බෞද්ධයාට දෙයියෝ දෙයියන්ගේ සරණයි කියන තැනට වැටෙන්න හේතුව මහා අසරණකම. මේ තෙරුවන් සරණ අඳුරන්නේ නැතිකම. මේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා සත්‍ය ලෙසම බුදුන් සරණ යන ආකාරය දන්නේ බුද්ධ කියන්නේ අත්‍තරම හැම කෙනෙම තමන්ගේම සිත බුද්ධ ස්වභාවයේ තියෙන බවක් දන්නේ නැහැ. අත්‍තරම මේ ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ ධර්මතාවය ගැන අවබෝධයක් නැහැ. සංඝං සරණං ගච්ඡාමි කියන්නේ මේ එනේන අරමුණ දැක දැක මිදෙන්න එයාට ඇත්තටම වාග්යක් නැහැ. ඒ නිසා ඒ මේ ව්‍යසන ගොඩක මැදි වෙලයි. මහා තණ්හාවකින් සල්ලි ගොඩ ගහන අය එහෙන් එක එක විවිධාකාර ආසාවන් ඔසේ මේ ආයතන පිනවන්න පිරිහීමක් මිසක් මේ රටම විනාශ වෙනවා මිසක් මේ මේ ධර්මයේ ඉස්මතු වුණොත් පමණයි මේ රට යන්තම් හෝ රැකෙන්නේ. ස්වාමීන් වහන්සේ අපරදෙන ඇත්තටම මම හිතන්නේ 2030 වෙනකම් මම හිතන්නේ බොහෝ වෙලාවට ඔබ වහන්සේලාගේ ඒ කියන්නේ කාර්ය ඔබ වහන්සේලාට ඉතට කෙලෙන ආකාරයට මම හිතන්නේ කරගන්න පුළුවන් වෙයි කියලා ඒ කියන්නේ බොහෝ වෙලාට හිතනවා ඒ පිබිදීමයි මේ සිද්ධ වෙන්නේ ඒකේ ස්ටාර්ට් එක ඒ ඒ පිබිදීම මේ මේ විශාල දැවැන්ත ආරම්භයක් දැවැන්ත ආරම්භයක් මේ මොහොතේ ඒ වාග්යවන්තයෝ ඔබතු ඔබතුමා ළමයි ඔබතුමාලා ඒ වාග්ය නිසා මේ මේ උනන්දු වෙලා මේ මේ මේ මේ මේ මේ මේ ෂණ සම්පත්තිය ඔබතුමාලා සතු. ඒ ඔබතුමාලා වගේ ආර්ය භූමි ස්පර්ශ කරනවා. සියලු දුකෙන් මිදෙනවා. අතර නිවන් දකිනවා. බොහොම ටික දෙනාට අවස්ථාව ලැබෙන්නේ. දැන් මට දේශනයක් හොඳ එකක් කියන්නේ හරියට එක එක කෙනාගේ චින්තනය මත මම ආශ්‍රය කරන යාළුවන්ට එහෙම ඒ කෙනාගේ චින්තනය මත ස්වාමීන් වහන්සේගේ දේශනා වුණත් මම හුඟක් වෙලාට ෂෙයා කරනවා හුඟක් වෙලාට මේ කියන්නේ මට තේරෙන විදිහට මෙයාට මේක මෙන්න මෙතනින් මෙයා මෙතනින් මේකට ප්‍රවිෂ්ඨ වෙයි එහෙම නිකන් මටත් නිකන් කොහෙන්ද එන කමාන්ඩ් එකක් මන් දන්නේ කොහෙන් එනවද කියලා හිටපු ගමන් හිතනවා මෙන්න මෙයාට නිකන් කල්පනා කර කර ඉන්නකොට හිටපු ගමන් හිතනවා මෙන්න මෙයාට මේක ෆ්‍රීකවන්ස් එකක් මේක තරංගයක්. මේක මේක කෙටිපති වෙනවා. මේක මේ මොහොතේ යනවා හැමෝටම. ඒක අපිට විශාල දැක්මක් තියෙනවා. අපි කියවනේ සිතුවිලි අනාගතේ ටච් ෆෝන් එකෙන් යවනවා ඇයි එහෙම කියන්නේ? ඒ කියන්නේ මහා ඥානයක් ඕනේ. අපි කියවනේ කරන්ට් එක අනාගතේ වයර් රෝන් නැහැ කියලා යන්නේ. මහා ඥානකින් මේ කියන්නේ. මේක ඒ වගේමයි ඔබ දකින්නේ ඔබ කතා කරන වචන වලින්වත් ඔබගේ රූප කයකින්වත් නෙමෙයි අපිට දැනෙන වෙරින් සංඥාවක් තියෙනවා. මහා පුදුමාකාරයි ඒ ඥාන ඥානයන් අභිඥා කියන ඒවා ඒ ඒවා අපි දන්නේ කොහොම සකස් දැන් තව කෙනෙක් ඒ මේ මේ මේ පාරේ යනවා නම් මේ පාත් එකේ සකස් වෙනවා. මටත් මවිතයටපත් වෙන සමහර ඥාන දර්ශන මෙතෙක් කල නොදකපු ඩයිමන්ෂන් ටික ටික දැන් ඇත්තට මහ ලොකුවට නෙමෙයි යම් යම් ප්‍රමාණවලට මේ වගේ දේවල් ලෝකේ පවතිනවා තියෙනවා දැනෙනවා කියන හැඟීම අංශු මාත්‍රක වශයෙන් හරි මට ඇත්තටම දැනෙනවා ස්වාමීන් වහන්සේ. දැන් ඔබතුමා දිවි ලෝක පෙන්න පෙහෙට. ඔව් මම කවුද හිතන්නේ? දැන් ඇත්තටම බලන්න මේ මේ ඉන්දිකටු සිදුරක් තරම් කුඩා සිදුරකින් මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙන කෝටි ගණන් දෙවිවරු එනවා අනිත් පැයට අයින්ට වෙන්න කියලා. මේ ඉන්දිකටු තුඩක් තරම් අර සියුම් සිදුරකින් කෝටි ගණන් දෙවිවරු වෙනවා කියන්නේ මේක මේක දැනෙනව නේද? දිව්‍ය දිව්‍ය කතාව එතකොට මොකක්ද මේ කියලා? මේක අපි අනිවාර්යෙන් අපි හිතන චිත්තය ඇතුලේ තියෙන 31 ලෝක ධාතුවම සිත තුලින් දකින්න කිව්ව එකයි. අපි සප්ත සූර්යගම සූත්‍රයේ පෙන්වන්නේ බාහිර ලෝකේනාද නෙමෙයි. අපි පෙන්වන්නේ මේක ආභාස්තර බ්‍රහ්ම ලෝකෙන් පල්ලෙ විනාශ වෙන කියන්නේ ප්‍රභාස්තර සිත අවදි වෙනවා කියලා. අපි මේක මේ අර පංච මහා නදී වූ සිඳියයි කිව්වේ පංච ආයතන කාම පිනවීම නවතිනවා සිඳිලා යනවා කියලා කම්සප්ප පිනවීම. අපි මේ පෙන්නවා මේ සප්ත සූර්යගම සූත්‍රයේ මේ ලෝකේ මියන්මාරේවත් බුරුමේවත් ඕස්ට්‍රේලියාවත් මේ ලෝක ධාතයේ කොහෙවත් ඕක කියලා නැහැ. ඒ පළවෙනි වතාව. තප්පර තප්පරෙන් ස්වාමීන් වහන්සේ ඇත්තටම මගේත් ලොකු දෘෂ්ටියක් වැරදි දෘෂ්ටියක් තිබුණා ඔය දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ගැන මේ ඇත්තටම ඔබ වහන්සේගේ දේශනා තුළින් ඇත්තටම මම එක හොඳ අදහසක් ගත්තා ඇත්තටම මේ කොහෙවත් කියන දෙයක් නෙමෙයි මේක මේක තමාගේම චිත්තේ සකස් වෙන සංකල්ප තරංගය ඇතුලේ නම් මේක පුළුල් තිරයක් දාලා ලෝකයක් හදන්න පුළුවන් නම් මේ මොකද්ද තව අපිට පොඩි පොඩි පොඩි මේක දැනෙන්නේ නැත්තම් පුදුමයි හීන ඇතුලේ හිර වෙනවා කියන එක ආය උස්ම ගියොත් ඒකේ ඉන්නවා කියන එක හීනේ කොහෙද තියෙන්නේ තියෙන තරක් පණවන්න බැහැනේ ස්වාමීන් වහන්සේ කෙනෙකුට මේක නැදෙන්නේ නැත්තම් අයියෝ මේ මේක අපිට අපිට අපිට ඒක දැනෙන්න පොඩි දෙයක් ඒක. නමුත් අපි ඒක අර ප්‍රත්‍යක්ෂතාවයෙන් දැක්ක නිසායි කිව්වේ. ඒක අපිට දැක්ක නිසා කිව්වේ. අපි මේ ලෝක ගැන ගොඩක් දේවල් කියන්න පුළුවන්. සංඥා සුකුමත්ත්වයට සකස් වෙන හැටි කියන්නත් පුළුවන්. මේ ඉන්න ඇටි කියන්න පුළුවන්. එතන ඇත්තටම අර අර ආරාල කාරාම අර මොනවද බ්‍රහ්ම ලෝකෙට ගිහිලා ආවා වගේ තමයි. බුදුන් වහන්සේ දිව්‍ය ලෝකෙටත් ආවා වගේ. මේ මහා පුදුම කතාවක් මේක. ගොඩක් ගොඩක් කරුණු නිරාවරණය වුණා ස්වාමීන් වහන්සේ. ඔබතුමා ගොඩක් ඉතලා ගන්න ගයාශීෂයේ බෝධි මූලේ බුදුන් වහන්සේ නැගිටින්නවත් නැතුව එතන ඉඳලා කාම භූමියත් රූප භූමියත් අරූප භූමියත් තුන් තුන් භූමිය ජය ගැන ත්‍රිලෝකනාත සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියනවා. ඒක තුන් ලෝකෙම ජයගත්තේ කොහොමද ගිහිල්ලා යුද්ධ කළා නෙමෙයිනේ. ආලෝක වර්ෂ වශයෙන් හිතලා බැලුවත් මේ විශාල වපසරියක් කියන එක කලින් හිතාගෙන හිටියා ස්වාමීන් වහන්සේ. ඒත් මට ස්වාමීන් වහන්සේගේ දේශනාවල තුලින් තමයි ඇත්තටම මේක ඇත්තටම මේ මේ මේ මේ චිත්තේ සකස් වෙන දෙයක් මිසක් එතනින් එහාට මේක කතන්දරයක් නැහැ කියන එක. ඒකයි චිත්තේ නැතිති ලෝකෝ කියලා. බුදුන් වහන්සේ රෝහිතත් ලෝකේ බාහිරින් වන්නන්න එපා රෝහිතත් කියලා කියනවනේ. රෝහිතත් සූත්‍රය කළුවම පේනවනේ. ඒතකොට චිත්ත තුලින් දකින්න රෝහිතත් කියලා කියනවනේ. බුදුන් වහන්සේ හැම තැනම කියනවා. නොකියන තැනක් නැහැ. අපි අය මොනවද කරන්න කියලා අපිට තේරෙන්නේ නැහැ. ඒක ඇල්ලග ඒක දැක්කනම් පේනවා. මේ ඔක්කොම සිතනි කියලා. ඇත්තටම ස්වාමීන් වහන්සේ මම පානක් මලක් පූජා කරන මිනිසෙක් නෙමෙයි. මම මේ මාර්ගෙට් ඉස්සරලා ගාම අවුරුදු 6ක් 8ක් විතර වගේ වෙන নানা ආකාර රට පුරාම හෙව්ව ධර්මයේ ගවේෂණය කරා මේ හම්බෙන් මේ මාස දෙකකට තුනකට විතර කලින් තමයි ස්වාමීන් වහන්සේ මුණ ගැහුනේ. ඉතින් ඇත්තටම මට මේ මාස 3-4 තුල මට මෙච්චර කල් තියෙන්නේ ඔබතුමා සිලෙන් ලෝකවලින් ඉඳලා දුකිනුත් වේදලා ආර්ය භූමියත් ස්පර්ශ කරන තව ටික ඔහොම යනකොට ඔබතුමා ඇත්තටම මේක අල්ලන්න පුළුවන්. ඔබතුමා මේක ෂණයෙන් අපි මේ කියන සැනින් අල්ලනවා. ඔබතුමා ඇත්තටම උග්ගටිතාන්න ගොඩේ ඉන්නේ. උග්ගටිතාන්න විපටිතාන්න ගොඩේ ඉන්නේ. නෙయ్య වදපරම කොටුවක් අපි තත්ලයි අයික ඔබතුමාට තියෙනවා අය කියා. ඔබතුමා ඒක අල්ලන වේගෙන් අපි දැක්කා මේ මේ ෂණයෙම අපි ඒක දැක්කා. ඔබතුමාට මේ ධර්මය අල්ලන්න පුළුවන්. ඔබතුමා ඇත්තටම නැවත නැවත දුගතියක සකස් වෙන ඔබතුමාට හේතු නැහැ. සමහර විට දික්ඨින්ච අනුපගම්ම සීලව දස්සනේන සම්පන්නෝ කාමී සුයිනීය ගේදා නහි ජාතු ගබ්බසයම් පුනරේති. ඔබතුමාට නැවත උපදින්න ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. ගර්භයක් හම්බ වෙන්නේ නැහැ. ඔබතුමා මේ මේ කෙලෙස් ඡේවීම සිද්ධ නොවුනොත් සුද්ධාවාසක සකස් වෙනවා. ඒ කියන්නේ කොහෙවත් නෙවෙයි. ඔබතුමා දන්නවා දැන්. සුද්ධාවාස තියෙන කොහෙද කියලා. නැවත ඔබතුමා කලලක සකස් වෙලා දුකට වැටෙන්නේ නැහැ පණුවෙක් ගෙවත්. එහෙම සකස් වීමක් නැති වෙයි. ඒකාන්තයි. ස්වාමීන් වහන්සේ මම ඇත්තටම මම එහෙම හිතන්නේ නැහැ මම මොන ඵලයක ඉන්නවද නෑ නෑ වැඩක් නෑ. නමුත් මේ සංඥාව අපි පෙන්වන්නේ හැමතිස්සෙම. අපි යන්නේ හැමතිස්සෙම සංඥා සුකුමත්වයක් කරා යන ගමන. ඒකයි ඔබතුමා හිතන්නේ බාහිර ලෝකයක් ඇති බවට තියෙන කම්පණය ඡේවිගෙන යනවා කියන්නේ නැවත ආයි ඔබතුමා පුදුමාකාර සාන්ත සෝයකට එනවා කියන්නේ ඔබතුමා යන්නේ නිර්වාණ මාර්ගේ. ඒ කාන්තයෙන් නිවන් දකිනවා ඕත්සග්ග පරිණාම වුණු නිවනට ලැබුණක් කොට පවතින නියත සම්බෝධි පරායනයි කියලා අපිට කියන්න පුළුවන් ඒකාන්තයි බුදුන් වහන්සේ දේශනා කරන ආනන්දය මේ මගේ අතේ තියෙන ගල් කැටේද ලොකු අර හිමාලයේ පර්වතයේද ලොකු ස්වාමීනි හිමාලයේ පර්වතයත් සමග බලන විට මේ අතේ තියෙන ගල් කැටේ නොසලකිය හැකි තරම් කුඩයි ස්වාමීනි ආනන්දය අන්න ඒ වගේ හිමාලයේ පර්වතය වගේ මේ සත්‍ය ධර්මය යමෙක් අවබෝධ කරයිද ඔහු ඒ දර්ශනයට පත් වෙයිද ඒ සෝතාපන්න භූමියට ස්පර්ශ කරයිද හිමාලය පර්වතය වගේ ආශ්‍රව කෙලෙෂය කරා කිය. මේ දර්ශනේ සම්පත් දර්ශන සමාපත්තිය තුලයි බුදුන් වහන්සේ මේ දේ ප්‍රකාශ කරන්නේ. දස්සන අපහතබ්බා කියන එකයි ඔය ප්‍රකාශ කරන්නේ. ඒ තුලයි සෝතාපන්න වෙන්නේ. සෝවාන් වෙන්නේ භාවනා කරලා නෙමෙයි. බුදුන් වහන්සේ අපි ඒ ගොඩක් කියලා තියෙනවා ඔබතුමා දන්නවා දේශනාවල කියන හැටි. ඔව් දේශනාවල ගොඩක් අහලා තියෙනවා. ඇත්තටම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කතා කරපු ටික මම ලොකු මොරාල් එකක් වගේ හිතට ගත්තා. يعني මම මේ මාර්ගය ඇත්තටම මේ කියන්නේ කවදා පනුස්සාත්මයක් ලැබෙයිද දන්නේ නැහැ. බුදුන් වහන්සේ පෙන්නන්නේ ඒක තමයි ඒකේ තියෙන දුර්ලභකම. කන කැස් බෑවා වියසි දුරෙන් අහස දකින්න තරම් ඊටාම දුර්ලභ කාරණයක්. දුර්ලභම් manussත්වං දුර්ලභං ශන සම්පත්තිං දුර්ලභං සද්ධම්මං ශ්‍රවණං කිය. එතකන් සත්වයා සසර දුකේ ඊට අමතරව ස්වාමීන් වහන්සේ පටිච්චසමුප්පාද වාසං ඔව් ස්වාමීන් වහන්සේ ඕකේ අපි ප්‍රතිරූප දේශයක වාසය කරන කෙනෙක් ඒ භාෂාව කතා කරන කෙනෙක් ඒකත් දුර්ලභ දුර්ලභ දුර්ලභ කාරණයක් ඔව් දුර්ලභ හරි හරි කොහොමද කොහොමත් ස්වාමීන් වහන්සේ ඇත්තටම මගේ මම අන්තිම භවය මම ගොඩාක් කර්ම පරිසම් දීපු මිනිස්සෙක්. ඉතින් ඒක නිසා මම හිතුවා ඇත්තටම මිනිස්සෙකුටයි මේව වෙන්නේ කියලා මට ප්‍රශ්නයක් තිබුණා. ඔබ වහන්සේ කතා කරපු ටික මට ඉස්සර කල් වඩාගෙන අපිට ගොඩක් වර්ධනය වුණා. يعني මට මේක යන්න ඕනේ මාවර දැන් ඉතින් ටික ගොඩක් ප්‍රිය වුණා. මේ දේශනා මාලාව ඔබතුමාට ශක්තියක් වෙනවා. ඒක ප්‍රතිපදාව ඒ ප්‍රායෝගිකව ඒ අත්දැකීම් ඒ අනාකාර ඒ වගේම ඒ අධ්‍යයන වශයෙන් විවිධාකාර විදිහට පැහැදිලි කරනවා. මේක කෙනෙකුට අල්ලා ගන්න බැරි වෙන විදිහක් නැහැ. මේ මේ දාලා තියෙන දේශනා මාලාව දිහා අපි බලනවා. ඇත්තටම හැම පැත්තෙම සාකච්ඡා කරලා කෙනා කෙනාගේ අත්දැකීම් පවා තියෙනවා. මොනවද තව අඩු කියලා අපිට අපිට තේරෙන්නේ. අපි සේරම එලි කරලා තියෙනවා මේකේ. හැබැයි ස්වාමීන් වහන්සේලා මෙතන ඉන්ටර්නෙට් එකේ සේව් කරනකොට ඇත්තටම එතන ඒක ඒක ගන්නත් ඇත්තටම යම්කිසි බුද්ධියක් තියෙනවානේ මොකද එක දේශනාවක් අනිත් දේශනාවකින් තෝරලා ඊළඟට කොයි දේශනාවද ගන්නෙ අතන මට එහෙම හිතුණා මේක ඇත්තටම එක එක තෝරාගෙන මේ මෙන්න ඊළඟට ගන්න ඕනේ මම දන්නේ මගේ මන මනස ක්‍රියා කරන ආකාරය නිසාද කියලා අතරම ඔබ වහන්සේලාගේ කියන්නේ නාලිකාව තුල ප්ලේලිස්ට් එකක් නැති වුණත් අතරම ටිකක් අමාරු කාර්යයක් මුලදී ඒක මට සිද්ධ වුණා. ඒත් මම මේ සිස්ටම් එක අල්ලගත්තා. මෙන්න මේක ගත්තට පස්සේ මේක තමයි කරගන්න දේශනාව තමයි අහන්නේ. සමහර ඒවා හතර පහ පාර ඇහුවා. සමහර ඒවා දහ පාරක් විතර ඇහුවා. තේරෙනකම් පළවෙනි පාර ආපෙක නෙමෙයි දෙවෙනි පාර ඇහින් තුන්වෙනි පාර ඇහින් තව එකක්. හතරවෙනි පාර තවත් එකක්. පස්වෙනි පාර තවත් ගැඹුරට. කොහොමම අහලා අහලා ඇතර මම ගොඩක් මගේ දෘෂ්ටි කපා ගත්තා. මගේ ලේබල් ගලව ගත්තා ඔක්කොම. මේ දේවල් මං කලින් වෙජිටේරියන් වෙලා හිටියා ඊට පස්සේ ඒක බෑනේ නෑ ලේබල් ඕනේ මම අරක කරන්නේ එහෙම ඒ සියල්ල මං අයින් කරා ඊළඟට මගේ දරුවෝ පවුල මම ඒගොල්ලන්ට පැහැදිලි කරලා දුන්නා අනවරාග සංසාරේ මම අනිවාර්යෙන් බිරිඳලා මෙච්චර ඉන්නේ නැති අම්මලා මෙච්චර නැති මට අඬන්නේ නැති ඉතින් ඒක නිසා මේ ශෙන කාලයක් මම මේ ගත කරන්නේ හැබැයි දුර්ලභ දත පාරමිතා පුරලම මනුස්ස ලෝකේ ආවා කියන එක මම දන්නවා ඉතින් ඒක නිසා මම මේකෙන් ප්‍රයෝජනයක් ගන්නවා ස්වාමීන් වහන්සේ. මොන විදියෙන් හරි ජීවිතේ නැති වෙනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඔබතුමා බොහොම වාග්යවන්තයි. අනිවාර්යයෙන්ම ඔබතුමාට මේ සත්‍ය අවබෝධ කරා යන්න පුළුවන්. ඉතින් ඔබතුමාට අමාරු අවස්ථාවක් තිබ්බොත් අපිට නැවතත් කෝල් එකක් දීලා ඒවා ගැටලු තිබ්බොත් විසඳ ගන්න එක ගැටලුවක්. බොහොම හොඳයි එහෙනම්. එහෙමයි ස්වාමීන් වහන්සේ අනිවාර්යයෙන්ම මම යම්කිසි ඒ කියන්නේ මම මම බොහොම ඉවසීමෙන් කටයුතු කරා. ඔය ඔය අනුවිතිය හරියි. බොහොම තැම්පත්ව බොහොම සිතට සිහිය පවත්වන අරමුණු සිතට එන ඒවා දකින මිදෙන අර අවදිය ගැන සිතුවිලි වලට අයිති නැති ස්වභාවයක් දැනේ යම්තිස්සෙම සිතක් ඇති වෙලා නැති බව දැනෙන දැනීමටම සිහිය පවත්වන්න ඒ දැනීම දැනීමක් ඔස්සේ ඒතර දැනීම කියන්නේ සිතුවිලි නෙමෙයි ඒ සිතුවිලි වලට ඒ සිතුවිලි නෙමෙයි මේ පරම ඒ ඒ අවදිමත් ස්වභාවයක් දැනෙන්න ගන්නවා. නිින්දේ නැගිටිනවා වගේ සිතුවිලි වලට අයිති නෑ එතන. ඒ ඒ ස්වභාවයට අවදි වෙනවා. අර සිහියත් එක්ක යන්න. සිතක් ඇති වෙලා නැති වෙන බව, සිතේ සත්‍ය බාහිරට කම්පණය වෙනවද? ඇලෙනවද? ගැටෙනවද? ඉස්සර තරම් අර ටික ටික ටික ටික ආසවක්ඛ්‍යා ඥානෙ දැනෙන්න ඕනේ. ටික ටික මේ බාහිරට කම්පණය වෙන ස්වභාවය අර අකෝප්පා චේතු විමුක්තිය කරා යනවා. චිත්ත විමුක්තිය කරා යනවා. අර ආශ්‍රව කෙරේ ඡේවිගෙන යන ආසවක්ඛ්‍යා ඥානෙට දැනෙනවා. අර ඇත්තටම ස්වාමීන් වහන්සේ මම ප්‍රයොරිටි ගොඩක් දීලා තියුණා මේ ආශ්‍රවයේ කෙලෙස් මේ ෂෙයා කර ගැනීම ගැන මගේ ලොකු අදහසක් තිබුණා මගේ මේ මේ අපි ආශ්‍රය කරන දේවල් අපෙන් අයින් කරලා මේවා අයින් කරලා ජීවිතෙන් අයින් කරන එක ගැන මම ගොඩක් يعني මුලට දාලා තිබුණ දෙයක් තමයි ආසවක්ෂේ ඥානය මට ඥානෙ ඉක්මනට පහළ වේවා කියලා මම ගොඩක් ප්‍රාර්ථනා ඒක හිතලා කරන්න බෑ ඔව් ඒක අපේ අර අවිද්‍යා භූමියේ ඒක වෙන්නේ ඒ කියන්නේ අර සිතුවිලි ඔව් සිතුවිලි සිතුවිලි වලින් කරන්න බෑ. අර සිතේ සත්‍ය කියලා සිතින් මිදෙන තැනයි ආශ්‍රව කෙලස් ඡේවිගෙන යන්නේ. එතනයි තියෙන්නේ. ඒ කියන්නේ අර සිතුවිලි කියන්නේ අමතිස්සම අපිට මායාවක් දෙන දෙයක් දෙයක් තියෙනවා කියන තැනයි සිතුවිලි තියෙන්නේ. තියෙනවා කියලා. හැබැයි දෙයක් නැති බව දකින හැම මොහොතෙම කෙලස් ඡේවය. ඒකයි මාර්ගය. හොඳයි. ගොඩක් තින් ඇත්තටම ඔබ වහන්සේට තව ගොඩක් මේ ආර්ය මාර්ගයට යොමු කළා අපේ රටේ ඇත්තටම ලොකු සාසනයක් හදන්න කියන්න ඕනි. ඔබතුමා මේ මාර්ගය යන ඕනම කෙනෙක් ආශ්‍රව කෙලෙස් යම් කිසි ප්‍රමාණයක්ද ඒ ප්‍රමාණයෙන් මනින්න. ආශ්‍රව කෙලෙස් ඡය වෙලා නම් අන්න ඔහු තමයි සදහම රහතන් වහන්සේ. එසේ ස්වාමීන් වහන්සේ. ආශ්‍රය කියන්නේ කෙලෙස් තියෙනවා කියන්නේ කේන්ති යනවා නම්, ගහ ගන්න යනවා නම්, බැන ගන්න යනවා නම් මොනවා හරි දේවල් වලට ඇලීමෙන් ගැටීමෙන් කටයුතු කරනවා කියන්නේ ඇලෙනවා ගැටෙනවා කියන්නේ එතන කෙලෙස් තියෙනවා. දකින්න හරි පහසුයි. මම පරිස්සම් මම පරිස්සම් වෙනවා ගොඩක්ම විශේෂයෙන්ම මේ යුගයේ බොහොම කල්පනාවෙන් කටයුතු කර යුතුයි. ස්වාමීන් වහන්සේ මම ඇත්තටම යමක් එම කෙලෙසයක් හට ගන්නවද කියන එක ඇත්තට මට මං හුඟක් වෙලාවට මට සිතිවිල්ලක් එනකොට මේකේ මගේ කෙලෙසයක් හට ගන්නවද කියලා මං ඇත්තටම හරියට කිරලා ගන්න බලලා ඒ කියන්නේ මෙතනදී වැදගත් ගොඩක් වෙලාවට දැන් ඔය එක එක ඵල ගැන කතා කරනකොට රැවටෙන්න යන්න එපා. ඔබතුමා දකින්න ඒ අයගෙත් කෙලෙස් ඔබතුමාට පේනවා. ওই මාර්ගය යනකොට පේන්නේ. එතකොට තේරෙනවා මේ මේ තමන්ගේ ස්වභාවයත් දැනෙනවා, ඒ අයගේ ස්වභාවයත් දැනෙනවා. හොඳින්ම දැනෙනවා. අර හොඳටම මේ ඒ ඥානේ පරිත්‍ත්‍ය විඥාන ඥානේ කියන්නේ ඒක තමයි. ඒක දැනෙන්න ගන්නවා. ඒකයි ස්වාමීන් වහන්සේ. <laughs> හොඳයි ඒක. ගොඩක් කරනා ගොඩක් ඇත්තටම මම දේශනාවලට වඩා ගොඩාක් දේවල් මේකේ අවබෝධ කරගත්ත ඔබ වහන්සේට මම දීර්ඝායුෂ පතනවා ඒ වගේම ලොකු බෞද්ධ සාසනයක් මේ රටේ හදන්න පුළුවන් කියලා මම ආශිර්වාද කරනවා. ඔය කියන වගේ කිසිම අදහස් නැහැ අපිට. අපිට තියෙන්නේ ඇත්තටම මේ සත්‍ය මේ අපේ යුතුයකම විතරයි. ඒ කියන්නේ අපි මේ අපිට අන්තයක සිතුවිලි නෑ. අපිට මෙහෙම කරන්න ඕනේ කියන සිතුවිලිත් නෑ. නෑ මම එතනින් මේ මොහොතේ කළ යුතු යුතුයම දේ තමයි මේ වෙන්නේ. ඒක අපේ අතරන සත්‍යයන්ට අතරන සත්‍යය අපි මේක ලොකු බරක් කරගෙන නෑ. අපි සමහරවිට ෆෝන් එකත් ඔෆ් කරලා දාලා බොහොම සැලුවෙන් ඉන්නේ. අපි මේ ලොකු මේ දෙලක පිරිවරාගෙන නෑ. ඇත්ත කියන්නේ අපි තනියෙන් හුදු කලාවේ ඉන්නේ. කිසිම කෙනෙක් නැහැ. අර අන්දවනේ බුදුන් වහන්සේ ඉන්න විදිහටයි ඉන්නේ. එසේ ස්වාමීන් වහන්සේ. අපි කිසි කෙනෙක්ගේ අත්තරම කියනවා අත්තරම කියන රුපියල් ලක්වත් කිසි කෙනෙක්ගෙන් අරගෙනත් නැහැ, ඉල්ලන්නෙත් නැහැ. අනාගතේ ඒක ගන්නෙත් නැහැ. අපි ඉන්නේ බොහොම නිහඬ හුදකලා බොහොම අපිටම මේ ස්වභාවය ඒකයි. මේ මේ මේ මට ස්වභාවය ඒකයි විතර මට තේරුම් ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මට තේරුම් ගන්න පුළුවන් මට ඇත්තටම තේරෙනවා ඒක හොඳට මට තේරෙනවා ඔබ වහන්සේ වචනවලින් නැතුණාට අර බුදුන් වහන්සේ අර අර අහක දාන අර මිනිඔතපු රෙදි කෑලි ටිකක් අරගෙන චීවරය හදාගත්ත බුදුන් වහන්සේ ගැන මේ කතා කරා උන්වහන්සේ හරිම නිර්මලයි ඒ වගේම හරි සරලයි ගහක් යට හරි උන්වහන්සේට ඒක අදාළ නැහැ. ජේතවනාරාමයට යන්න ඕනේ නැහැ. උන්වහන්සේ අන්දවණේට වඩින්නේ මේ භික්ෂුන් වහන්සේලා අනවශ්‍ය විදිහට සිතුවිලි අස්සේ හිර වෙලා ඉනකොට උන්වහන්සේට ඒක තේරුමක් නැහැ. උන්වහන්සේ යන්නේ නැහැ උන්වහන්සේ බොහොම තනසීමේ උන්වහන්සේගේ කිසිම වෙලාවක උන්වහන්සේගේ සිතුවිලි අසර රින්ගන්නේ සබ්බේ ධම්මා නාලං අබිනිවේසා කියලා උන්වහන්සේ දේශනා කරනවා. සිතුවිලි වල රින්ගන්න එපා මහණෙනි කියලා. උන්වහන්සේ රින්ගන්නේ නැහැ. උන්වහන්සේ පැත්තකට යන ආක බලාගෙන ඉච්චනවා. එසේ ස්වාමීනි. ඒක තමයි නිවන. හරි සුන්දර ගමනක්. ඔබ ඔබ වහන්සේ රින්ගන්න වෙලාවෙත් ඇත්තට මම මම මගේ කාමරේ මම පරයන්කේ ඉඳන් මේ මනස යම්කිසි එකඟතාවයකට ගෙනෙන ගමන් ඉන්න ගමන් තමයි ඔබ වහන්සේ මට රින් කරේ. මම කලින් ඩයර් කරා. ඊට පස්සේ මම හිතුවා ඔබ වහන්සේට කතා කරන්න එකක් නැහැ කියලා. ඊට පස්සේ මම භාවනාවේ ඉන්න වෙලාවේ තමයි ඇත්තට මට පරයන්කේ මේක ඒක ලේසි කියන්නේ. ඒක කමන්න. ඒ කියන්නේ මේක අවසානයේදී කොහොමද පරයන්කේ ගොඩක් අය ඉන්නේ. ඒකට හේතුවක් තියෙනවා ඒක අපි ධම්ම කියන්නේ නැහැ. අවසානයේදී බුදුන් වහන්සේ දේශනා කරන සබ්බ ආශ්‍රවශේ සබ්බස සූත්‍රයේ ඒකේ තියෙන දස්සනා පහතබ්බා අදිවාසනා පහතබ්බා සංවරා පහතබ්බා පටිසේවනා පහතබ්බා විනෝදනා පහතබ්බා ඔය වගේ හත හත් වෙනි එකට දාලා තියෙන භාවනා පහතබ්බා ඒකට හේතුවක් තියෙනවා අවසානයේ මේ සංඥා සුකුම වෙන ස්වභාවය දැනෙන්න ගත්තට පස්සේ ඒ කම්පන චංචන ස්වභාවය දැක්කට පස්සේ ඒක ෂේවිගෙන යනවා කිසිම දෙයක යාට නෑ ආයි කිසිම දෙයක් කරන්නවත් එහෙම ලොකු එහෙම දෙයක් එන්නේ නැහැ. එතකොට එයා ගොඩක් වෙලාට ඉන්නේ නිහඬ සමහරට පාරයන්කයක තමයි ඉන්නේ. පොඩි කාරණයක් මට පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ අර ධනිස් නවලා මම ඇත්තටම පරයන්කේ කියලා ඉන්නේ කකුල් ඒ කියන්නේ උඩුපත උඩේක කකුල් උඩ කියන්නේ ඒ එතනදී අර වේදනාව මට ඒ දැනෙන වේදනාව ඇත්තටම භාවනාව තුළින්ම අයින් කරගන්න පුළුවන්. ඒක ෂණ වෙලා වෙන විනාඩියකින් දෙකකින් විතර වගේ ඇත්තටම කොහොමද මේ වේදනාව වෙන්නේ? ඒවා ගොඩක් මනසට ඒක දැන් මාර්ගයට අදාළ නැහැ. ඒක මාර්ගයට අදාළ නැහැ ස්වාමීන් වහන්සේ. නෑ ඒක පුජ්‍යලිකව තමන්ගේ තරබාරු කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ඉන්නේ ඒ පහසු ඉරියව්වක් තමයි අපි කියන්නේ. අපි කියන්නේ මට අර ඒකෙන් අර ටිකක් අර හිතට ධෛර්යයක් එනවා ස්වාමීන් වහන්සේ. ආහා ඒක හරි ඒක හරි ඒ කියන එක හරි ඒක අපිටත් තියෙනවා. ඔව් ඒක අපිටත් තියෙනවා. ඒ කියන්නේ අර ඍජුව අර විදිහටම පරයන්කේ වාඩි වුණාම ඒ ඒ දැනෙන ස්වභාවයක් තියෙන එක හරි පහසුවක් තියෙනවා. ඒක නම් තියෙනවා. ඒ කියන්නේ ඒ වේදනාව මුලදී විනාඩි 10 15ක් වේදනාව ගන්නවා ඊට පස්සේ චිත්තයත් එක්කම සපන් කරලා කොහෙද වේදනාව දැනෙන්නේ කොහෙද චිත්තේ තියෙන්නේ චිත්තේ කොහාටද මේ වේදනාව දැනෙන්නේ කාටද දැනෙන්නේ කියලා මම ආගිව් කරලා ඊට පස්සේ ඒක නැති වෙලා යනවා එතකොට මට ඒක හරි පහසුවක් එතනින් යාට මගවන්න හැබැයි මේක හතර ඉරියව්වෙම මේ අපි මේ විදර්ශනා භාවනාව හතර ඉරියව්වම සිතේ සත්‍ය දැකලා මිදෙන ගමන යනවා ඒ කියන්නේ මේ මේක සිහිය සිහියයි නුවණයි ඒ යෝනිසෝ මනසිකාරය සතර ඉරියව්ව සතිය තමයි අපේ ගෙදර කිව්වේ ඒකයි. ඒකට ඉරියව්වක් නැහැ මේ මාර්ගයට. එසේ ස්වාමීන් වහන්සේ. විදර්ශනා භාවනාවට ඉරියව්වක් නැහැ ඇත්තටම. මේකේ සතර ඉරියව්වම වැඩේ. ඔව් දැන් මට මේකෙන් මට යම් කිසි තැනකට ගිහිල්ලා මං අනිත් දේවල් මට කරන්න ඕනේ අතරම මං සතර ඉරියව්වට යන්න ඕනේ. Tamanට පහසු ඉරියව්වක ඉන්න කටයුතු කරන්න. අපි ගොඩක් වෙලාවට කියන්නේ තමයි Tamanට පහසු ඉරියව්වෙන් කටයුතු කරන්න. ඒ කියන්නේ මේ හැම දෙයක්ම Taman තදට ගන්න එපා සිතුවිලි වලට. මෙහෙම ඉන්න ඕනි, මෙහෙම ඉන්න ඕනි, මෙහෙම කරන්න ඕනි. නීති ඒව ගන්න එපා. ඒ ඒව උපාදාන. ඒ පුරුදුනේ ඒ ඒ කෙනාගේ පුරුදු කියන්නේ සිතුවිලිම තමයි. මගේ ජීවිතේ මම කොටු ගොඩක් අහපු කෙනෙක් ස්වාමීන් වහන්සේ. මම කිසි කොටුකට කියලා මිනිස්සුනේ හිර <laughs> කරන්නත් බෑ. මම හරි ඉක්වක්කාර මිනිස්සෙක් ඉන්නේ. හොඳයි හොඳයි. එහෙනම් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. වහන්සේ දීර්ඝායස ප්‍රාර්ථනා කරනවා. ගොඩක් කාලයක් අපේ අචරණ වෙච්ච සත්‍යයට ඔබ වහන්සේට අමුතින් කරගන්න දෙයක් නැහැ කියලා මම දන්නවා. අසරණ සත්‍යයන් ගොඩකට මේ ඔබ වහන්සේගේ කරුණා ලැබෙන්නේ කියලා මම ඇත්තටම ඒක ඒ අය වෙනුවෙන් ඔබ වහන්සේට ආශිර්වාද කරනවා ස්වාමීන් වහන්සේ. ප්‍රමාණයක් නැහැ. එහෙමනම් බොහොම සත්‍ය අවබෝධ කරගෙන සියලු දුකෙන් මිදෙන්න ඕනේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දිගට ඉන්න කෙනෙක් නැහැ කියලා අවබෝධ වුණොත් මේ ෂනේ විතරයි කියලා අවබෝධ වුණොත් එක එක දිගට පවතින හිතක් නැහැ. හිතනේ මැරෙන්නේ. හිත මැරෙන නිසානේ කය වල්ලන්නේ. හැබැයි එහෙම මැරෙන්න කෙනෙක් හම්බ වෙන්නේ මේ එක්ෂණික සිතක උදේවැය දකින්නාට සම්මුතිය තුළ මරණය හමු නොවේ කිව්වේ ඒකයි. ඒතකොට මේ ෂනේ විතරයි. ෂණ සම්පත්තිය එන්නේ. බුද්ධක්ෂණයට අවදි වෙන්නේ. බුද්ධ කියන්නේ මේ සිතුවිලි වල සිතුවිලි වලට එහා ගිය අවධියක් ඇති වෙනවා. තමන්ගේ සිතෙන් තමන් මිදිලා අවදිමත් ස්වභාවය මේ අවබෝධය තුළ ඇති වෙනවා. මේක මේක තවත් එහාට දැන් ප්‍රතිපදාව පැත්තට යන්න ඕනේ. එතන තමයි මේ අපි අර කියන්න ගියේ. ඒ කියන්නේ ඔබතුමාට පොඩ්ඩක් වේගෙන් මේ පැහැදිලි කරේ ඒ කියන්නේ ඒක ගැටලුවක් නෑ ඔබ වහන්සේගේ වේගය මට හොඳට ගැළපෙනවා. ගැළපෙනවා. එහෙමනම් ඔබතුමාට ඉස්සෙල්ලම පෙන්නන්න ඕනේ මරණය කියන්නේ සිතුවිල්ලක් කියලා වැටහෙනවා. දේශනාවලින් ඇහුවා. ඒක වැටේ. එතකොට ඒ දැන් අපි අපි දැන් පුළුවන් තරම් මේ අඩු කරන්න ඕනේ. නැත්තම් මේ ගොඩාක් පරාසයක් යනකොට අවශ්‍ය තැන අසු වෙන්නේ. එතකොට දිව්‍ය ලෝකය කියන්නේ එතකොට ඒව ගැන ගැටලු නෑ. මේ 31 ලෝක ධාතුව මේ සංකාරයක් කියන එක සිතක සිතක සංඥා ගොඩක් ඒ දේශනාව මට හොඳටම පැහැදිලි පැහැදිලි වුණා හීනේ තුල හිර වෙනවා වගේ අවසාන සිත මෙතන සුසිත යනකොටම ඒ සංඥාව එතනම හිර වෙනවා කියන එක. එතකොට ඒක ඒක එතකොට වැටහුණා මේ සිරස මෙතන පුළුල් tire දානවා වගේ ශක්තිය ඇතුලේ ඒක තියෙන තනක් නැහැ කියලා. ඔව් ඒ වගේම